ශාසනාව සුපින්වත්නි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ බලපිටිය ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන පූජ්‍යපාද පයාගල සුමනසාර ස්වාමීන් වහන්සේ සිදු කළ දේශකයන් වහන්සේ සුපින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකා වී ඇත්තේ පටිච්ච සමුප්පාදයේ සඳහන් නාම රූප පිළිබඳවයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත් කතමං නාමං වේදනාඛන්‍தෝ සංඥාඛන්‍தෝ සංඛාරඛන්‍தෝ ඉදං වොච්චති නාමං තත්ථ කතමං රූපං චතුන්නං ච මහා භූතානං උපාදාය රූපන්ති සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වතුනි පින්වතුනි මේ මොහොතේ ඔබ හැම දිනාම නිර්මල බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට ධර්ම දේශනාව ආරම්භ කරද්දිම මාත්‍රිකාවක් පිළිබඳව ඇහෙන්නට ඇති. ඒ තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ සඳහන් වෙන හතරවෙනි ප්‍රත්‍ය ධර්මය නැත්නම් නාමිකව හැඳින්වුවොත් නාම රූප ධර්මය පිළිබඳවයි අද ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ. පින්වතුනි නාම රූප ප්‍රත්‍යය නැත්තං මේ ධර්ම කාරණාව පිළිබඳව විස්තර කරන්න කලින් මුලින් මම කැමති ඔය පින්වතුන්ට පටිච්ච සමුප්පාදය කියන ගැඹුරු ධර්මයේ සරල භාවයක්ින් ඔබට යම් අදහසක් තේරුම් කරලා දෙන්න. එහෙම වුණොත් තමයි ඔබට මේ නාම රූප ප්‍රත්‍ය පිළිබඳව හරියටම තේරුම් යන්නේ. පින්වතුනි මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ ලෞතුරා බුද්ධ දේශනාවේ සඳහන් වෙන ගැඹුරුම තේරුම් ගන්න අපහසු ඊ타ම සියුම් ධර්ම කාරණාවක් විශේෂයෙන් යම් කෙනෙක් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව දීර්ඝ විස්තර හොයනවනම් බලනවනම් සම්මෝහ විනෝදනී විනය අටුවාවයි විසුද්ධි මාර්ග විනය අටුවාවයි අනිවාර්යයෙන්ම පරිශීලනය කරන්න වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මය බුද්ධ දේශනාවේ විවිධ අවස්ථාවල සඳහන් වුණත් පෘථග්ජන අපි හැමදෙනාටම තේරෙන වැටහෙන දීර්ඝ විස්තර තින්නේ මේ සම්මෝහ විනෝදනී හා විසුද්ධි මාර්ග විනය අටුවාවන්හි විශේෂයෙන් පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව කියද්දී ලෞතර බුදුහාමුදුරුවම සිහිපත් කරනවා යම් කෙනෙක් මේ ධර්මය කාරණාව අවබෝධ කරගන්නවා නම් අනිවාර්යෙන් ඒ බෝධිසත්ව ගුණ ලක්ෂණයෙන් යුතු ලෞතර බුදුහාමුදුරුවෝ පසේ බුදුහාමුදුරුවෝ පමණයි කියලා ඒ ඇරුණම ස්වශක්තියෙන්ම තමන්ගේ ඥාණය වෙහෙසවලම යම් කෙනෙකුට මේ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගන්න අපහසුයි අමාරුයි ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හැම දිනාටම අපහාසු ගැඹුරු ධර්මයක්. ලෝකේ පහළ වුණ විවිධ සත්‍ය ගවේෂකයින් දාර්ශනිකයින් ආගමික සංකල්පවාදීන් මේ ලෝකේ සත්‍ය සොයාගෙන යද්දී මේ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගන්න බැරුව විවිධ අදහස් ඇති කරගත්තා. යම් කෙනෙක් මේ ලෝකයත් මිනිස්සයාත් දෙවියන් විසින් මවන ලද දෙයක් කියලා තේරුම් ගන්නවා. ඒ වගේම දෙවියන් සිහිපත් කරවන විදිහට ඒ දෙවියන්ගේ කැමැත්ත අනුව දුගතිගාමී වීම සුගතිගාමී වීම පිළිබඳවත් විශ්වාස කරනවා. තවත් පිරිසක් ආත්මය එවැගේම ශරීරය කියන්නේ දෙකම එකක් විදිහට පිළිගන්නවා. තවත් සමහරෙක් ආත්මය එකක් එවැගේම ශරීරය එකක් කියලා පිළිගන්නවා. ආත්මය එකක් ශරීරය එකක් කියලා පිළිගත් අය ශරීරයේ විනාශ ස්වභාවයෙන් පස්සේ තමන්ගේ සිතුවිලි නැත්නම් ආත්මය වෙනත් තැනකට ගමන් කරනවා කියලා විශ්වාස කරනවා. තවත් කෙනෙක් කය විනාශ වෙනවත් එක්කම ඒ කයේ සිතුවිලි නැත්නම් ඇති වෙන සිතුවිලි ධර්මතාවයන්ද එතනින්ම යටපත් වෙලා යනවා කියලා හිතනවා විශ්වාස කරනවා මේ විදිහේ නොයෙකුත් වාද විවාදත් එක්ක ගොඩනැගුණු පරිසරයක් මතයි ලෞතුරා බුදුහාමුදුරුව මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය ලෝකයාට පෙන්වලා දෙන්නේ අර ඉහතින් සඳහන් කරපු විවිධ මත විවිධ අදහස් මිත්‍යා දෘෂ්ටික ගැළපීම් වලට නොවැටි ලෞතර බුදුහාමුදුරුව මේ ලෝකයත් සත්වයාගේත් භව චක්‍රය පිළිබඳව කියලා දෙන්නේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායෙන් අන්න ඒ නිසා තමයි මේ පටිච්ච සමුප්පාදය ගැඹුරුයි ඊටාම සියුම් කියලා සිහිපත් කරවන්නේ පටිච්ච සමුප්පාදයේ අංග 12ක් තියෙනවා පින්වතුනි මේ ධර්මතා 12 අනුලෝම පටිලෝම වශයෙන් අපිට ගන්න පුළුවන් ඒ වගේම මේ ධර්මතාවය මැද ඉඳලා මුලටත් මැද ඉඳලා අගටත් ගලාගෙන යන ස්වરૂපයක් පවතිනවා. මේක හරියට චක්‍රයක් හා සමානයි. අනුලෝම වශයෙන්ම කිව්වොත් මෙහි පළමු වන තැන තමයි අවිද්‍යාව. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංඛාර පත්‍යය විඥාන සංස්කාරය නිසා විඥානය ඇති වෙනවා විඥාන පත්‍යා නාම රූපං විඥානය නිසා නාම රූප කියන දෙක ගොඩ නැගෙනවා නාම රූප පත්‍ය සලායතන නාම රූප නිසා ආයතන සයක් ගොඩ නැගෙනවා ආය සලායතන පත්‍ය වේද පස්ස පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී මේ විද වූ චක්‍රයක් තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ එකක් නිසා තවත් එකක් ආරම්භ වෙමින් ආරම්භ වෙමින් යනවා. යම් කෙනෙකුට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් නැති කරන්න ඕනේ නම් එහි ප්‍රත්‍යය ඒකට හේතු වෙච්ච මරණ ස්වභාවය ಜಾති ස්වභාවය නැති කරන්න වෙනවා ಜಾති ස්වභාවය නැති කරන්න අවශ්‍ය නම් භව කියන ප්‍රත්‍යය නැති කරන්න වෙනවා මේ ආදී විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පටිලෝමව පැමිණිලා අවිද්‍යාව දක්වාම නැති කිරීමක් සිද්ධ කරන්න වෙනවා. මේ පටිච්ච සමුප්පාද ධර්මය නිරන්තරයෙන් එකිනෙක බැඳුණු ධර්ම කාරණා සමූහයක්. එකක් නිසා තවත් දෙයක් ඇති වෙනවා. හරියටම යම් දෙයක් නිසා පෙර නොතිබුණු නොවිරූ දෙයක් පැන නැගෙන ආකාරයට තමයි පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය නිසා තවත් දෙයක් ඇති වෙන්නේ. උදාහරණයක් විදිහට සරලවම කිව්වොත් අපි මහා ගිනි ගොඩක් නිර්මාණය කරනවා. ඒ ගින්න නිසා ඇති වෙනවා උණුසුමක් ඒ වගේම මහා දුමක් මේ දුම උනුසුම ආදී ප්‍රතිඵලයන් ලැබුණේ ගින්නක් නිර්මාණය වූ නිසා ගින්නක් නිර්මාණය නොවුණා නම් දුමක් හා උෂ්ණයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඔන්න ඔය උදාහරණය ගලපලා ගත්තොත් මේ පටිච්ච සමුප්පාද න්‍යායත් ඒ වගේ යමක් නිසා යමක් ඇති වෙන්නේ. මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය පිළිබඳව යම් අදහසක් මේ වෙලාවේදී ඔබට ඉදිරිපත් කළේ මුළු පටිච්ච සමුප්පාදය ධර්මයම මේ වෙලාවේ විස්තර කරන්න නෙමෙයි. මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායේ තියෙන හතරවෙනි ප්‍රත්‍යය නාම රූප කියන කොටස පමණයි අද ධර්ම දේශනාවේදී ඔබට විස්තර කරන්නේ. පින්වතුනි නාම රූප පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායේ හතරවෙනි ප්‍රත්‍යය විඥාන පත්‍ය නාම රූපම් විඥාණය නිසා තමයි නාම රූප කියන අංශ දෙකම ගොඩනගන්නේ මේ නාමයත් රූපයත් කියන දෙකම එක හා බැඳී පවතින දෙයක් හරියටම උදාහරණ වශයෙන් පෙන්වුවොත් ගහට පොත්තත් පොත්තට ගහත් වගේ මේ නාම රූප කියන ධර්මතාවයන් ගොඩනැගිලා තියෙනවා. නාමිකව නාම රූප කියපු ගමන් අපට ඔළුවට එන්නේ මතකයට නැගෙන්නේ යම් යම් නාම සංඥා හා අප අපේ ඇසින් දකින වස්තුන් පිළිබඳවයි. නමුත් ධර්ම විග්‍රහයේ දක්වන ආකාරයට නාම රූප කියන්නේ පින්වතුනි මෙන්න මේකයි. තත්ත කතමං නාමං නාමය කියලා කියන්නේ මොනවාද? වේදනා ඛණ්ඩෝ සංඥාඛන්‍தோ සංඛාරඛන්‍தோ ඉදං උච්චති නාමං වේදනාඛන්‍දය සංඥාඛන්‍දය සංඛාරාඛන්‍දය කියන තෙවදෑරුම් වූ අංගයන් තමයි නාම ගණයෙන් සලකන්නේ තත්ත කතමං රූපං ඊට පස්සේ නාමය කියලා කියන්නේ මොනවද? චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං රූප කියන ගණයට අයත් වෙන්නේ කොටස් දෙකයි ඒ තමයි සතර මහා භූත රූප ඒ ආශ්‍රයෙන්ම ගොඩනගෙන උපාදාය රූප 24 පින්වතුනි මේ ලෝක සත්වයා ගත්තහම ලෝක සත්වයා කොටස් දෙකකින් යුක්තවයි නිර්මාණය වෙලා තින්නේ. ඒ තමයි නාමකාය හා රූපකාය කියන දෙක. ඕනෑම පුද්ගලයෙකු සතුව නාමකායක් තියෙනවා ඒ වගේම රූපකායක් තියෙනවා. මෙන්න මේ නාමකායයි රූපකායයි එකතු වෙලා තමයි එතකොට සත්ව නිර්මාණය සිද්ධ වෙන්නේ. නාම පිළිබඳව කතා කරද්දී අපේ හිතට ඇති වෙන චිත්ත චෛතසික ධර්මයන් නාමකාය කියලා හඳුන්වනවා. ඊළඟට අපිට මේ දකින්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් ගැටෙන දේ තමයි රූපකාය මේ බඹයක් වූ ශරීරය ඒ අවට පවතින පරිසරය අපි රූපකාය කියලා හඳුන්වා ගන්නවා සිතුවිලි චෛතසිකත් එක්ක එකතු වුණ නාමකාය අපිට පෙන්වලා හරි දැකලා හරි තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ නාමයෙන්ම හඳුන්වාගෙන ඒ නාමානුසාරයෙන්ම දැනගත යුතු දෙයක් තමයි නාම කියලා මෙතනදී හඳුන්වන්නේ රූපකාය යම් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවනම් ඒ රූපකාය ක්‍රියාත්මක වෙන්නේ නාමකායට අනුකූලවයි ඒ අනුවයි ඒ නිසා මෙතනදී නාම රූප කියන කොටස් දෙකෙන් ප්‍රධාන මූලිකම දේ විදිහට අපි තේරුම් ගන්න ඕන නාමකාය නාමකායේ ප්‍රභේද තුනක් තියෙනවා කියලා අපි ධර්ම විස්තරයේදී දැනගත්තා සංඥාඛණ්ඩෝ සංඛාරඛණ්ඩෝ සං වේදනාඛණ්ඩෝ පින්වතුනි වේදනාඛණ්ඩකය සංඥාඛණ්ඩකය සංඛාරඛණ්ඩකය කියන මෙන්න මේ තෙවැදෑරුම් වූ ආකාරය දකින්න ලැබෙන්නේ මේ තුනට අමතරව අපිට නොපෙනෙන අප්‍රදාන තවත් ස්කන්ධකයක් තියෙනවා ඒ තමයි විඥානස්කන්ධකය අපි කතා කරපු වේදනාස්කන්ධකය සංඥාස්කන්ධකය සංඛාරස්කන්ධකය කියන මේ තුන් ආකාරයම බිහි වෙන්න හේතු වෙන්නේ විඥානස්කන්ධකයයි. අපි කලින්ම කතා කළා විඥානපත්ත්‍ය සං නාම රූපං විඥාණය නිසා තමයි මේ නාම රූප දෙකම ගොඩනැගිලා තියෙන්නේ. එතකොට නාම කියන වේදනා කන්දකය සංඥා කන්දකය සංකාරා කන්දකයට හේතු වුණු තන විඥානය. ඒ නිසා අපි විඥාන කන්දකයත් මේ ගණේ කතා කරනවා. එකිනෙක විස්තර කරගත්තොත් පින්වතුනි වේදනා කන්දකය කියන්නේ මොකද්ද? වේදනා කන්දකය කියනකොට විඳීම දැනීම අපි වේදනා කන්දකය කියලා දකිනවා. චක්කුං පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං අපි ඇසින් යම් රූපයක් දකිනකොට ඇසත් රූපයක් ගැටිද්දී එතන ඇති වෙනවා චක්කු විඥානයක්. මේ චක්කු විඥානය පහළ වෙන්නත් කලින් තමයි වේදනා ඛණ්ඩකය ඇති වෙන්නේ. යම් ආකාරයකින් අපි ඇසින් රූපයක් දකිනවා කියන සංකල්පය ඇති වෙන්නේ වේදනා ඛණ්ඩකයට. අපි කනින් ශබ්ද අහනවා ඒ ශබ්ද කියන තැනදිම ඇති වෙන්නේ වේදනාව විඳීම මේ දැනීම ඇති වෙන තැනට අපි කියනවා වේදනා කන්දකය කියලා ඊළඟට සංඥා ඛණ්ඩයේදී තමයි අපි වේදනාව විඳීම තුල හරියටම මේ මොකක්ද මොන වගේ දෙයක්ද කියලා තේරුම් කරගන්නේ. අපි වේදනාවේදී ඇසින් රූපයක් දකිද්දී අපි හිතමු අපි දකින්නේ යම් පාටක් කියලා. ඒ පාටේ වර්ණය හඳුනා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. අපි ඇසින් රූපයක් දකිනකොට එහි තිබෙන වර්ණය යම් වර්ණයක් තියනවා කියන අර්ථය විතරයි වේදනා කන්දකේදී ඇති වෙන්නේ. සංඥා කන්දකේදී තමයි අපි හරියටම නිල් පාටද රතු පාටද සුදු පාටද මේ පුද්ගලයෙක්ද වස්තුවක්ද මේ ආදී වශයෙන් අපි ලෝක විවහාර සම්මතය තේරුම් ගන්නේ සංඥා කන්දකේදී සංඥා කන්දකයෙන් හඳුනාගත් දේ පිළිබඳව සිහිපත් කිරීම වශයෙන් අපිට සිතුවිලි ධාරාවන් ගොඩ නැගිලා අපි කය ක්‍රියාත්මක කරනවා නම් ඒ තමයි සංඛාරාකන්දකය කියලා කියන්නේ. අපි යම් දෙයක් දැක්කා ඒ දැකපු දේ හඳුනාගත්තා හඳුනාගද්දී uppajjati මනාපං මනාපයක්ද uppajjati යමනාපං අමනාප ස්වરૂපී දෙයක්ද uppajjati මනාපමනාපං මේ දේ යහපත්ද අයහපත්ද කියන තැනට නැතුව මධ්‍යස්ත දෙයක්ද කියලා අපි වටහා ගන්නෙ තේරුම් ගන්නෙ ඒ අනුව අපේ සිතුවිලි ක්‍රියාත්මකම වෙන්නේ සංඛාරක්ඛන්දකේදී අපි දකින දේ යහපත් වුණොත් අපි ඒකට ආශා කරනවා කැමැත්තක් දක්වනවා ඇලෙනවා ඊළඟට ඒ අනුව ආශාව නිසාම අපි අපේ කරගන්න උත්සාහ කරනවා ඊළඟට ඒ අපි අයිති කරගන්න දේ යම් කෙනෙකුට අයිති නම් අපි එතනින් ඊර්ෂ්‍යාවටපත් වෙනවා ඊළඟට ඒ දෙයින් යම් කෙනෙක් යම් යම් ප්‍රයෝජන ලබනවා නම් ආස්වාදයක් වින්දනයක් ලබනවා නම් ඒ පිළිබඳව තරහ ක්‍රෝධයක් ඇති කරගෙන මාත්සර්ය කියන දේ ඇති කරගන්නවා මේ ආදී වශයෙන් සිතුවිලි සංකල්පනා රාශියක් ඇති වෙන්න හේතු වෙන්නේ සංකාරකන්දකේදී මේ හැම දෙයක්ම චිත්ත චෛතසික කියන ධර්මතා දෙකෙන් යුක්තවමයි කටයුතු වෙන්නේ. ඒ නිසා තමයි නාම කියන ගණයෙන් මේ දේවල් හඳුන්වන්නේ. ඊළඟට දෙවෙනි කාරණාව රූප රූප කියන කොටසේ ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් තියෙනවා කියලා අපි ධර්ම විස්තරයේදී හොඳින් වටහා ගන්නට යෙදුණා. ඇත්ත වශයෙන්ම මේ කාරණා දෙක තත්ත කතමං රූපං මොනවද මේ රූප ධර්මතා කියලා කියන්නේ චතුන්නංච මහා භූතානං උපාදාය රූපං සතර වැදෑරුම් වූ මහා භූත රූප සංකල්ප හතරයි ඒ අනුවම ක්‍රියාත්මක වෙන චක්කු ප්‍රසාදාදී 24 වැදෑරුම් වූ උපාදාය රූප 24යි මෙන්න මේ කොටස් දෙක තමයි රූප ගණයේදී අපිට හඳුන්වා ගන්න තියෙන්නේ. නාම කායට අනුකූලව සත්වයාගේ රූප කාය ක්‍රියාත්මක වෙනවා කියලා අපි කලින්ම සඳහන් කළා. පින්වතුනි මේ නාම කාය නිර්මාණය වුනේ විඥාණයට අනුකූලව විඥානපත්ත්‍ය නාම රූපං රූපයත් විඥාණය නිසාම තමයි නිර්මාණය වෙන්නේ ගොඩනගින්නේ මේ සතර මහා භූත රූප සංකල්පය පිළිබඳව කතා කරද්දී මේ ලෝකයේ පවතින පුද්ගලයා වේවා සත්වයා වේවා ලෝකය වේවා එවැගේම මේ බාහිර වස්තු වේවා මේ හැම එකක්ම කැබලි කැබලි කැබලි වලට කඩාගෙන ගිහිල්ලා අවසානයේදී අපිට එකතු කරන්න පුළුවන් ධර්මතා හතරක් තියෙනවා ඒ හතර තමයි මහා භූත රූප සංකල්ප කියලා කියන්නේ මොනවද පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංකල්ප හතර ඕනෑම දෙයක තද ගතියක් තියෙනවා ඕනෑම දෙයක වැගිරෙන ස්වභාවයක් තියෙනවා ඕනෑම දෙයක උණුසුම් ස්වභාවයක් තිබෙනවා ඕනෑම දෙයක හිස් බවක් තිබෙනවා වායෝ ප්‍රමාණයක් තිබෙනවා අන්න ඒ ප්‍රමාණ හතර තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හඳුන්වන්නේ මෙන්න මේ හතර එකට එකතු වෙලා තමයි යම් නිර්මාණයක් ඇති කරවන්නේ රූප සංකල්පයේදී රූප ධර්මතාවයේදී ප්‍රධාන වශයෙන් විඥානයත් එක්ක රූපයක් ගොඩනගෙන ක්‍රම දෙකක් ගැන කියනවා. එකක් හතරවදෑරුම් වූ ಜಾති. අනිත් එක තමයි පස්වදෑරුම් වුණු ගති. ಜಾති හතරයි ගති පහයි. ගති පහ කියලා කියන්නේ විඥාණය අවසාන මරණ මොහොතේදී ඇතිවෙන චුතිසිතත් එක්ක දිව්‍ය බ්‍රහ්ම මිනිස්ය പ്രേත තිරිසං කියන තන්වල උපදින්න හේතු වෙන්නේ විඥාණය ඊළඟට මේ ලෝකයේ පහළ වෙන සත්වයින් ප්‍රධාන වශයෙන් කොටස් හතරයි ඉන්නේ. ඒක තමයි හතර වැදෑරුම් වූ ಜಾති සංකල්පේ නැත්තම් ಜಾති හතර කියලා කියන්නේ. ඒ ಜಾති හතර තමයි අණ්ඩජ ජලාම්බුජ සංසේසජ ඕපපාතතික අණ්ඩජ මත්ස්‍ය පක්ෂී මේ ආදී සත්වයන් බිහි වෙන්නේ මේ ලෝතලයේ biju ඇට භාවිතයෙන් bitter ස්වභාවයෙන් ඊළඟට යම් ජීවීන් කොටසක් බිහි වෙනවා ජලාම්බුජ ජලය ආශ්‍රය නිස්රය කරගෙන මෞකුස තුල වැදෑම සාදී තුලින් බිහිවෙන මනුෂ්‍යාදී ගව මහිෂාදී වූ සත්වයින් වැදෑම සාදීෙන් බිහිවෙන්නේ. ඒ බිහිවෙන සත්වයන් රූප සංකල්පයේදී උගන්වන්නේ ජලාම්බුජ කියලා. ඊළඟට සංශේෂජ විවිධ කුණු මාළු කුණු මස් තැවුරුණු අපද්‍රව්‍ය තියෙන තැන්වල බිහිවෙන සත්වයන්ට සංසේජක සංසේසජ්ජ කියලා හඳුන්වනවා. ඊළඟට අවසානයේදී ඕපපාතතික දිව්‍ය බ්‍රහ්මාදීන් බිහි වෙන්නේ නිවැරදි සර්වාංගයන් සමග ඕපපාදතිකව ඉබේටම පහළ වෙනවා කියලා සරලවම කියනවා. මෙන්න මේ ක්‍රම හතරෙන් යුක්තවයි යම් රූපයක් නිර්මාණය වෙන්නේ. අපි කලින් කතා කළා සතර මහා භූත රූප සංකල්ප ගැන. සතර මහා භූත රූපයන්ගෙන් පඨවි ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය මේ ආදී විවිධ මේ හතර ඒක රාශී වෙලා මීටත් අමතරව වර්ණ, ගන්ධ, රස, තේජෝ කියන කොටස් 8 එකතු වුණායින් පස්සේ තමයි රූපයක් නැත්නම් අපි සඳහන් කරන කලලයක් නිර්මාණය වෙන්නේ. තනි තනිවම පටවි ගතියට විතරක්ම යම් රූපයක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැහැ. තේජෝ ගතියට විතරක්ම යම් රූපයක් නිර්මාණය කිරීමේ ශක්තියක් නැහැ. මේ එකිනෙක සම්බන්ධ වීමෙන් තමයි රූපයක් නිර්මාණය කෙරෙන්නේ. එතනට කියනවා සුද්දාෂ්ටකය කියලා. මේ සුද්දාෂ්ටක කලලයක් තුල පඨවි ආපෝ තේජෝ වායෝ ශබ්ද ගන්ධ රස වායෝ කියන අටවැදෑරුම් එකමුතුවෙන් තමයි කලලයක් නිර්මාණය වෙන්නේ මෙතන තමයි රූපේ ආරම්භය ඇති වෙන්නේ. අපි මේ ලෝකයේ තේරුම් අරගෙන ඉන්නවා කුඩාම අංශුව කුඩාම දේ විදිහට පරමාණුව. නමුත් ධර්මයේ තුල පරමාණුවත් කලලයක් ගත්තම කලලය කියන්නේ පරමාණුවට වඩා බෙහෙවින් කුඩා දෙයක්. කලල කිහිපයක් එකමුතු වෙලා තමයි පරමාණුවක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට මේ සතර මහා භූත රූප සංකල්පයන්ගෙන් ඒ ආශ්‍රේම ගොඩනැගෙන උපාදාය රූප 24ක් පිළිබඳව ධර්ම විස්තරයේ සඳහන් වෙනවා. කෙටියෙන්ම පින්වතුන්ට මේ පිළිබඳව සිහිපත් කරොත් චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, જીවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය, චක්කු ප්‍රසාද මේ ප්‍රසාදය කියලා කියන්නේ ඇහි ඇති වෙන පැහැ ගැන්වීම, පැහැය මේ ආදී වශයෙන් චක්කු සෝත ගාන જીවහා කාය කියන අවස්ථාවවලදී රූපයක් දකිනකොට ඒ තුල ඇති වෙන පැහැය ඒ තුල ඇති වෙන ස්වභාව රූපය මේ පිළිබඳින් සඳහන් කරනවා. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස මේ ආදී වශයෙන් ඇතිවෙන අරමුණු උපාදාය රූප වශයෙන් ගණනවා. ඉත්තිභාව පුරිස භාව මේ දෙක ස්ත්‍රීත්වයට වෙනමත් පුරුෂයාට වෙනමත් ගණනවා. යම් කෙනෙකුට උපාදාය රූප පවතින්නේ 23යි. ඒ ස්ත්‍රියකට නම් ඉතිභාව එතනදී පුරුෂභාවය නැති වෙලා යනවා පුරුෂයෙකුට නම් පුරුෂභාව ස්ත්‍රීභාවය නැති වෙලා යනවා ජීවිත රූපය ජීවිතයේ පවත්වාගෙන යාමේ ශක්තිය හදේවත්තු හදේවස්තුව කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කය අනුව සරිසැරීම වචනේ අනුව සරිසැරීම ආකාශ ධාතු රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤතා උපචය සන්තති ජරතා අනිච්චතා කියන මෙන්න මේ ලක්ෂණයන් තමයි උපාදාය රූප කියලා සඳහන් කරන්නේ මේ පිළිබඳව කෙටියෙන්මයි මේ වෙලාවේදී සිහිපත් කරන්නේ කාල වේලාවත් එක්ක පින්වතුනි අපි දකින මේ විඥාණය නිසා තමයි රූපයත් නාමයත් ඇති වෙන්නේ. ඒක තමයි පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායයේදී අපිට පෙන්වලා දෙන්නේ විඥානපත්‍ය නාම රූපං කියලා. විඥානයේ නිසාමයි නාමයත් රූපයත් ඇති වෙන්නේ. අපි විඥාණය කියලා සඳහන් කරන්නේ හරියට අඳුරු තැනක පහනක් දල්වනවා වගේ අඳුරු තැනක පහනක් දල්ලුවම අපිට පෙනෙනම දේ තමයි ආලෝකය විහිදීම. අපි කතා කරන්නේත් ඒ පිළිබඳව පමණයි. නමුත් අපි කවුරුවත් මේ පහන නිසා ඇතිවෙන ආලෝකයෙන් අන්ධකාරය දුරු වෙනවා කියන එක සිහිපත් කරන්නේ නැහැ. අඳුර නැති වෙනවා කියන සංකල්පය කතා කරන්නේ නැහැ. ඒ නිසා මේ නාමයත් රූපයත් ආරම්භ වෙන්නේ විඥාණය නිසාමයි. ඒ නිසා අපි නාම රූප දෙක නැති කරන්න නම් විඥාණය දුරු කරන්න නැති කරන්න වෙනවා. විඥාණය නැති කරන්න සංස්කාර ධර්මයන් නැති කරන්න වෙනවා. සංඛාර ධර්මයට හේතු උනේ අවිද්‍යාව ඒ අවිද්‍යාව නැති කරන්න වෙනවා හැම දිනාටමත් මේ ධර්මානුශාසනා ශ්‍රවණය කරලා නාම රූපයන් හඳුනාගත්තාseම අවිද්‍යාව දුරුකොට සංසාරයෙන් එතරව නිවන් සම්පත් ලබන්න මේ ධර්මානුශාසනා හේතු වේවායි සාදුනාද පවත්වමු එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්බතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක් රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සුපින්තුනි පටිච්ච සමුප්පාදේ නාම රූප මාත්‍රිකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ බලපිටිය ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන පූජ්‍යපාද පයාගල සුමනසාර ස්වාමීන් වහන්සේ අප හැමදෙනා උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. පින්වත්නි ඔබට